දේශන පෙළක් පවත්වන්නටයි කියලා ආරාධනයක් තිබෙනවා. ඒ නිසා මම අද එය පටන් ගන්නවා. මේ පින්තුන් දන්නවා මංගල සූත්‍රය ඊටාම ප්‍රකට සූත්‍රයක්. පිරිත් වලට ඇතුළත් තිබෙන සූත්‍රයක්. නිතර ගෙවල් වල සිටින අය පාවිච්චි කරනවා. ආරක්ෂක සූත්‍රයක් හැටියට පිටක් හැටියට එනිසා කියන කරුණු දැන ගැනීම සුදුසු. මංගල සූත්‍රයේ පිළිබඳ නිදාන කතාවෙහි සඳහන් වන්නේ මිනිසුන් අතර ඇති වුණු වාදයක් මිනිසුන් අතර ඒ ඉස්සර දඹදිව නොයෙක් තැන්වල නොයෙක් තැන්වලට රැස් වෙලා ඒ අය නොයෙක් නොයෙක් දේ පිළිබඳව කතා බහ කරනවා. මේ අවස්ථාවකදී මේ මංගල කියන්නේ මොනවද කියන කතාවක් වුණ අතර ඇති වුණා. ඒ ඇති වුණු අවස්ථාවේදී සමහරෙක් කීවා යමෙක් යමක් දක්නේ නම් එය මංගලයක්. ඒ දකින දේ මංගලයක් කියලා. සමහරෙක් කීවා අතනදී මංගලයක් කියලා තවත් කෙනෙක් කීවා. ඒවාට ඒවා පිළි නොගත් අය කීවේ දකින දේ අසන දේ නොවේ ආග්‍රහණය කරන දේ රස වශයෙන් දැනගන්නා දේ වෙනසම් ශරීරෙහි ගැටෙන දේ මෙන්න මේවායි මංගලකි ඉතින් ඔවුන්ට ඒ පිළිබඳ තීරණයක් කරගන්නට බැරි වුණා නිදාන කතාවේ සඳහන් වෙනවා ඔවුන් අතර ඇතිවුණු මේ කතාව විවාදය දෙවියන් අතරට පවා පැටුණයි කියලා. භූමාට දේවතාවන් ඔවුන්ගේ මාර්ගයෙන් ඒ ආකාශස්ත දේවතාවන් චාතුර්මහා රාජිකේ දෙවියන් ඔය විදිහට ක්‍රමයෙන් දේවලෝකයන් අවසන් කොට භ්‍රම ලෝකවලට පවා මේ කාරණය නිවාසය පැතිරිලා අකනිට්ඨා භ්‍රම ලෝකයේ දක්වා ගියයි කියන එක සඳහන් ඒ තවුන්නට මේ පිළිබඳ නිශ්චයකට පැමිණෙන්නට බැරි වුණා. ඉතින් දෙවියන් අතරින් චාතුරු මහරජික තාවසිංහ කියන මේ දෙවිවරු රැස් වෙලා ඔවුන්ගේ නායකයා රජතුමා වන ශක්‍ර දේවේන්ද්‍රයා වෙතට ගොස් මේ කාරණේ ඇසුවා. ශක්‍ර දේවේන්ද්‍රයා කියවේ මේ කාරණේ ඉදිරිපත් කළ යුතුව තිබුණේ බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ විසින් මේ අසන්නේ නැතුව වෙන වෙන අයගෙන් මේ පිළිබඳව අසන්නට යාම ප්‍රයෝජනයක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් මේ කාරණේ අසන්නට ඒ නිසා තමයි දෙවිවරු Tamanගේ නියෝජිතයෙකු වශයෙන් එක දෙවියෙකු යොදාගෙන ඒ හැම දසදහසක් සත්වල දිව්‍ය සේනාව බුදුරජාණන් වහන්සේ වෙතට පැමුණා. ඉතින් ඒ එක දෙවියෙක් වහන්සේ වෙතට ගොස් මේ කාරණය වහන්සේ වෙතින් ඇසුවා. ඒ අර නිදාන කතාවේ එවන් මේසුතං කියන එකෙහි ඒ කරුණ දැක්වෙනවා <clears throat> බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ මේ කාරණය පිළිවිසීම තෙත් ඒවං මේසුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහරති 제තවනේ අනාථ පින්దికස්සාරාමේ අතකෝ අඤ්‍යතරා දේවතා අභික්කන්තාය රත්ත්‍යා අභික්කන්ත වන්නා කේවල කප්පං ජේතවනං උභාසෙත්වා යේන භගවා තීන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අර්ථා ඒ ඒ බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ එකක් පසක සිටියා දැන් සාමාන්‍යයෙන් මිනිසුන් පිළිබඳව සඳහන් කරන තැන්වලදී එන්නේ එකක් පසට හිඳගත්තයි මේ දෙවියා එකක් පසට සිටගත්තා මොකද ඔහු වැඩි කාලයක් මේ ස්ථානෙහි ගත කිරීමේ බලාපොරොත්තුවකින් නෙවෙයි පැමිණි. ඒ නිසා ඒ වගේම ඔහුට ඉඳ ගන්නට එහෙම වුවමනාවක් වුණා නම් දෙවියන්ගේ ඒ දේවානුභාවයෙන්ම එතන ආසනයක් ඔහුට ඇති. ඒක බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ පිරිවරාගෙන සිටින භික්ෂුන් වහන්සේට තමන්ගෙන් කෙරෙන ගෞරවයක් වන්නේ නැහැ. ඔහුට ආසනයක් පැනවිලා යාත්‍රී ඉඳගත්තා. ඒ නිසා දෙවිවරු එහෙම අවස්ථාවලදී සිට ගන්න. ඉතින් එකක් පසෙක සිට මේ කාරණය ඇසුවා. බහූ දේවා මනුස්සානං මංගලානි අචින්තේ. ආකංක මානා සොත්තානං දෝහි මංගල මුත්තම. මිනිසුන්ද දෙවිවරුන්ද බොහෝ මිනිසුන් හා බොහෝ දෙවිවරු මේ මංගල කරුණ මොනවාදයි කියා සිටුවයි. ස්වාමීනි ඔවුන්ගේ දැන ගැනීම පිණිස යහපත පිණිස පවත්නා මේ මංගල කරුණු වදාරන්නට ඒකයි මේ ගාථාවේ සාමාන්‍ය තේරුම. ඉතින් මංගල කරුණුයි කියන විට දත යුතු වන්නේ මොනවද මංගල කියන එකකින් මෙතන අදහස් කරන්නේ. එතන මංගලය කියන්නේ දියුණුව පිණිස පවත්නා කරුණ කියන්නේ. දියුණුව පිණිස පවත්නා කරුණ. ඒ මිනිසුන්ගේද දෙවියන්ගේ කාගේ දියුණුව පිණිස පවත්නා කරුණ මොනවාදයි කියා බුදුරජාණන් වහන්සේගෙන ඇසුවේ. ඒ දියුණුවට ඉවහල් වන දියුණුව සඳහා පවතින කරුණ අතුරෙන් බුදුරජාණන් වහන්සේ කරුණ 37ක් මේ සූත්‍රයට ඇතුළත් කොට දේශනා කර වදාළා. වහන්සේට පිළිතුරු තමා ඊළඟ ගාථා වලින් දැක්වෙන්නේ. පළමුවෙන්ම උන්වහන්සේ වදාළේ අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තම අසේවනාච බාලා එතනත් උන්වහන්සේ පළමු කොටම වදාරන්නේ නොකල යුත්තක් කියන්නේ බාලයන් ආශ්‍රය නොකිරීම කියන එක. මේ බාලයන්ගේ අසුර දියුණුවට නොවය පිරිහීමට කාරණයක් වෙනවා. ඒ නිසා බාලයන්ගේ ආශ්‍රය අත්හැරීම. අසේවනාච බාලා බාලයන් අසුර නොකිරීම. ඉතින් බාලයෝ කියන එක දැනගන්න. කවුද බාලයෝ? ඒ වචනාර්ථ වශයෙන් සාමාන්‍යයෙන් අපට පුරුදු වෙලා තිබෙන්නේ බාලයයි කියන්නේ වයසින් අඩු කෙනෙක්ක් ගැන සඳහන් කරනවා. නමුත් ඒ අදහස නෙවෙයි මෙතන ඉන්නේ. බාලයයි කියන්නේ <clears throat> සමාගයේ හා අන්‍යයන්ගේ යහපත පිණිස කටයුතු කිරීම නොදන්නා. ඒ වගේම එසේ කටයුතු නොකරන්නා. තමයි බාලයා මංගල සූත්‍රයේ ගැනම සැලකනවා නම් දියුණුවට හේතු වන කරුණු මොනවාදයි කියා නොදන්නා තැනැත්තා බාලයා. ඒ නිසාම තමයි බාල શબ્දය විස්තර කරන තැනදී එන්නේ නැත්නම් පඬිත යා කියන්නේ කවරෙක්ද කියන එක දැක්වීමේදී එන්නේ දිත්තේව දිත්තේන ධම්මේ යෝ අස්සෝ යෝ චත්ත යෝ චත්තෝ සම්පරායිකෝ අත්තාදි සමයා ධීරෝ පඬිතෝති පෞච්චති ඒ සේවනය කරන්නට ඒකිය පඬිත්යන් බාලයන්ගේ සේවනය අත්හරින්නට එතකොට පඬිතයා නම් මෙලව අර්ථය හා පරලොව අර්ථය කියන මේ දෙක දැනගෙන ඒ දෙලොව අර්ථය සිදු කර ගැනීම සඳහා කටයුතු කරන්නේ යමෙක් නම් හිතම පඬිති. ඉතින් මෙලොව අර්ථය හා පරලොව අර්ථය පිළිබඳව නොදන්න ඒ ඒ අර්ථයන් සිදු කර ගැනීම සඳහා කටයුතු නොකරන යමකු වේ නම් හිතම තමා බාලයාට. ඉතින් බාලයන්ගේ ඇසුර කාහටත් නරක එකක්. මොකද බාලයාගෙන් විපත්තියක්මයි කැළි වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කර තිබෙනවා. යානි කානිච භික්කවේ භයානි උපජ්ජಂತಿ සබ්බානි තානි බාලකෝ උපජ්ජಂತಿ න පඬිතු. මහණෙනි යම් තාක් භය ලෝකයාට පැමිණෙත් නම් ඒ පැමිණෙන්නේ බාලයාගෙන්නේ පඬිතයාගෙන් නොවේ. එතකොට භය කියන විට නොයි භයක් තිබෙනවා. දැන් තව තිබෙනවා ඔය පංච භයක් කියලා දැක්වෙනවා. ඒ තමයි ඔය ප්‍රාණඝාත, අදත්තා දාන, කාමීත්‍යාචාර, මුසාවාද, සුරා මේරය කියන මේ පංච දුෂ්චරිතයන් කරන අයගෙන් ලෝකයාට පැමිණෙන්නේ ඒ පිළිබඳ වූ භය කියලා දැක්කේ. ඒ නිසා තමයි ඒවායින් වැළකී සිටින තැනත්තා ලෝකයාට අභය දාණය දෙනවා කියන්නේ. දිනෙකින් අපට තේරුම් ගත හැකි ඒ ඒ දුෂ්චරිතයන් සිදු කරන තැනැත්තාගෙන් ලෝකයාට පැමිණෙන්නේ භයයි. ඒ දුෂ්චරිතයන්ගෙන් වැළකී සිටින තැනැත්තාගෙන් ලෝකයාට පැමිණෙන්නේ ලැබෙන්නේ අභයයි. එතකොට භයයට හේතු වන කරුණ යමෙකුගෙන් පැමිණේද ඒ තැනැත්තා තමා බාලයා. ඔහුගේ ආශ්‍රය අත්හල යුතුය. එහෙමනම් බාලයාය කියන්නේ කවරෙක්ද? භවෙහි යෙදෙන පිනෙහි නොයෙදෙන අඥාන තැනැත්තා. ඒ තැනැත්තා තමයි බාලයා. ඔහුගේ ආශ්‍රය නොකිරීම, ඔහු ආශ්‍රය නොකිරීම. අපේවනාච බාලාණන් කියන එකෙන් දැක්කේ. පණ්ඩිතානංච සේවනා පඬිතයන්ගේ ආශ්‍රය. පඬිතයන් සේවනය කිරීම. ඉතින් පඬිතයා කියන එක දැන් ටිකකට කලින් කිව්වේ විත්තේව ධම්මේ යෝත්තෝ යෝචත්තෝ සම්පරායිකෝ අත්තාපි සමයාධීරෝ පඬිතෝති පෞච්ඡති. මේ මෙලව අර්ථය පරලෝ අර්ථය කියන මේ දෙවදෑරුම අර්ථය දැනගෙන ඒ සිදු කර ගැනීම සඳහා ක්‍රියා කරන යමෙකු වේ නම් හෙතම පඬිතියෙකි. එහෙම පඬිතයන්ගේ ආශ්‍රය. ඒමත් නිසාද ඒ පඬිතයාගෙන් කිසි විටක කාහටවත් භයක් පැමිණෙන්නේ නැහැ. මොකද අන්‍යයන්ට භය එළවන, භය පමුණුවන දේ කරන කෙනෙකු නෙවෙයි පඬිතයාය කියන්නේ. තමාද වරදින් වැළකී අන්‍යයන්ද වරදින් වළක්වාලන පිණිස කටයුතු කරන උපදෙස් දෙන තමාද දියුණුවේ මඟෙහි ගමන් කරමින් අන්‍යයන්ටද ඒ දියුණුවේ මඟ දියුණු වීමේ මාර්ගෙහි ගමන් කිරීමට උපදෙස් දෙන කරුණු කියන එහෙම කෙනෙකුයි පඬිතයයි. අන්න ඒ පඬිතයන්ගේ ආශ්‍රය. ඒක තමාගේ මෙලොව පරලොව කියන දෙලොව දියුණුවටම හේතු වන කරුණක්. පූජාච පූජනීයාන. පිටිය යුක්තං පිදීම. ඉතින් පිටිය යුක්තං අපට සිටිනවා. අප විසින් පිළිය යුතු ශ්‍රමණ බ්‍රාහ්මණයන් සිටිනවා. මෞපිය ගුරුවරයා දීන් සිටිනවා. ඒ විදිහේ පිළිය යුක්තං ඥානයෙන් වැඩි, ගුණයෙන් වැඩි, සීලා සීලයෙන් වැඩි එහෙම උතුමන් සිටිනවා ලෝකෙහි එහෙම පිළිය යුක්තං ඒ අය පිරීම. ඔවුන්ට ගරු කිරීම ඒ තමයි පිටිය යුත්තම් පිටීම. මේ කරුණු තුනම කෙනෙකුගේ දියුණුවට හේතු වන කරුණු තුනක් බව බුදුරජාණන් වහන්සේ පළමු ගාථාවෙන් වදාළා. ඊළඟට මහන්සේ දෙවෙනි ගාථාවෙන් දේශනා කරන්නේ පතිරූප දේශ වාසෝච කුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මා පනිධිච ඒතං මංගල මුත්තම. පතිරූප දේශ වාක්‍ය. සුදුසු පෙදෙසෙහි සුදුසු වාක්‍ය කිරීම. සුදුසු ප්‍රදේශ නම් <clears throat> මොනවාද? තමන්ට ආශ්‍රේත සුදුසු අය සිටින. තමාගේ ගුණ ධර්ම දියුණු කර ගැනීමට හේතු වන එහෙම පෙදෙස්. යන සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලබාගත හැකි පෙදෙස්මයි. සුදුසු ප්‍රදේශයේ කියලා කියන්නේ. ඒ එහෙම ප්‍රදේශයේදී වාසය කිරීම දියුණුවට කාරණයක්. දියුණුවට හේතු වන්නක්. දැන් එහෙම තැන් ලෝකෙහි කවර රටක වුවත් තිබෙන්නට පුළුවන් විශේෂයෙන්ම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචලිතව පවත්නා මේ අපේ රට ගැන සලකනවා නම් අපේ රටේ සමහර ප්‍රදේශ වලට වඩා තවත් ප්‍රදේශ ප්‍රතිරූප දේශ යම් යයි සඳහන් කිරීමට සුදුසුය. ප්‍රතිරූප දේශයන් යයි සඳහන් කිරීම. මොකද ඒ පළාත්වල ඒ ප්‍රදේශවල තමන්ට බණ දහම් ඇසීමට, ගුණ ධර්මයන්හි පිහිටීමට ඒ වගේම අනුශාසනා උපදෙස් ආදිය ලබා ගැනීමට ඕන තරම් අය සිටිනවා. ප්‍රදේශ තිබෙනවා. සමහර ප්‍රදේශ තිබෙනවා ප්‍රදේශ ඒ ප්‍රදේශවල එහෙම බණ දහමක් ඇසීමට ආශ්‍රය කරන්නට සුදුසු අය හෝ එහෙම නැත්නම් ඒ ඒ තමන්ගේ යහපත් ජීවිතයක් තමන්ට ගත කිරීමට අවටින් ලැබෙන උපකාර කිසිවක් නොලැබෙන ප්‍රදේශයක. ඉතින් එහෙම ප්‍රදේශ නෙවෙයි හොඳ ප්‍රදේශය කියන්නේ තමාගේ ಗುಣධර්ම දියුණු කර ගැනීමට සුදුසු ප්‍රදේශ. හේම ප්‍රදේශයේ කියේ බඳු ප්‍රදේශයේ කී වාසය කිරීම දියුණුවට කාරණයක්. දැන් බුදුරජාණන් වහන්සේම එක අවස්ථාවකදී තමන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ නමක් වූ ශ්‍රාවක බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වූ මන්තානි පුත්‍ර පුන්න හාමුදුරන්ට අර සුණාපරන්තයට යන්නට වහන්සේ වෙතට ඇවිත් කියවන තමන් සුණාපරන්තයට යන්නට බලාපොරොත්තු වෙනවා කියලා එදී සුමා පරන්තෙහි වාසය කරන අය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. බොහොම නපුරු අය. නපුරු අය. එහෙම නපුරු මිනිසුන් වාසය කරන පිළිසක්ක සුමා පරන්ත. ඉතින් මේ හාමුදුරුවෝ ස්වාමීනි ඒ බුදුරජාණන් වහන්සේ ඇසුවා ඔබ සුමා පරන්තයට ගිය කල්හි සුමා පරන්තේ වාසය කරන මිනිසුන් බොහොම නපුරුයි. ඒ අය ඔබට මේ ආක්‍රෝෂ පරිභව කරන්නට බන්න්නට එහෙම පුළුවන්. ඒ බඳු අවස්ථාවලදී බුමනාව කරා. ඔ ස්වාමීන් වහන්සේ මට බැන්නොත් මම හිතනවායි මේ මිනිස්සු බොහොම හොඳ අය මට බැන්නට මොකද ගහන්නේ නැත්තේ කියලා. ඒ විදිහට කීවනේ කර්ම කීපයක්. ඉතින් අර ඒ නපුරු මිනිස්සු මාගේ එතන ඒ කාරණේ ගත්තේ එහෙම නපුරු මිනිසුන් වාසය කරන පෙදෙස් කියලා එහෙම පළාත් කොයි රටේත් තිබෙන. මේ රටේත් එහෙම ඉන්නවා. සමහර ප්‍රදේශවල මිනිසුන් රැට පහනක්වත් පත්තු කරගෙන එළියක් සබාගෙන පරම්දේ ආලින්දේ එහෙම ඉන්නේ නැහැ. කොයි පැත්තෙන් වෙඩි පාරක් වගේද කියලා දන්නේ නැති. එහෙම ඇති. ඉතින් එහෙම පළාත්. එහෙම පළාත් නෙවෙයි ප්‍රතිරූප ප්‍රතිරූප දේශ වාක්‍යය. අපට බොහොම හොඳ ප්‍රතිරූප දේශයක් නේද? ඉතින් කානුරාධපුරයේ වැනි පළාත් ගැන සැලකෙන විට ඒ පළාත බුදුරජාණන් වහන්සේගේ ඒ වහන්සේ පිටදී වැඩ සිටි බෝධිරාජයන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව තිබෙනවා. ඒ වගේම වහන්සේගේ ධාතු නිකාන් කොට කරවන ලද ඒ මහා සෑය ඇතුළු නොයෙක් දාගත් තිබෙනවා. ඒ ආදි වශයෙන් තමන්ගේ පින්සිත වර්ධනය කර ගැනීමට උවමනා කරන වටපිටාවක් තිබෙනවා. ඒ වගේත් මේ පතිරූප දේශය කියලා දක්වනවා. එහෙම ප්‍රදේශයවල වාසය කිරීම <clears throat> මංගල කාරණයක් සමාජයේ දෙලොව දියුණුවට හේතු වන කරුණක් බව බුදුරජාණන් වහන්සේ වදාළා. <clears throat> ඉතින් ඒ තැන්වල Tamanට පුළුවන් පින් කරන්න, දන් දෙන්නට පුළුවන්, සිල් රකින්නට පුළුවන්. ඒ නවාංග සාස්ත්‍රීය ශාසනය කියන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නට පුළුවන් ඒ නිසා ඒ එහෙම තැන් පතුරු උපදේශ වාසයයි කියලා දක්වනවා. තව උබ්බේච කත පුඤ්ඤතා උබ්බේච කත පුඤ්ඤතා කියන්නේ පෙර જાතිවලදී කරන ලද පින් නැති බව. පෙර ජාතික. දැන් ඒ පිළිබඳව දැන් නම් කරන්නට දෙයක් නැහැ. පෙර ජාතිවලදී කරන ලද තින් නැති බව කියනකොට ඒ పూర్ව ජාතිවලදී බුදුවරුන් පතේ බුදුවරුන් ඒ ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා ආදී කොට ඇති ඒ උතුමන්ට ඒ උතුමන් කෙරෙහි දක්වන ලද ප්‍රසාදය උන්වහන්සේලා වෙත පවත්වන ලද දානාදිය කියන මේවායින් රැස් කරගත්ත පින් කුසල් ඇති බව. ඒක මංගල කාරණයක්. ඒක දියුණුවට හේතු වෙන කරුණක්. ඒ ඒමත් නිසාද උන්වහන්සේලා වෙත පුරණ ලද ಗುಣධර්ම ඇති. එහෙම කෙනෙකු වෙතොත් ශාසනයක් මුණ ගැසුණු කල්හි බුදුරජාණන් වහන්සේ නමකගෙන් හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයෙකුගෙන් අසන්නට ලැබෙන සතරපද ගාථාවකින් වුවද තමන්ට ධර්මාවබෝධය කරගන්නට පුළුවන්. ඒක එක කාරණයක්. හැටියට දක්වනවා ඒ පෙර කරන ලද පින් නැති බව කියන එකට ඒක විස්තර කිරීමක්. දැන් අප එහෙම දන්නවානේ. పూర్වෙහිදී එබඳු පින් කරපු අය. අතීතයේදී රහත් වීමට බලාපොරොත්තු වෙමින් භාවනා කරලා එහෙත් ඒ භාවනාවේ ප්‍රතිඵලයේ જાතියේදී ලබා ගන්නට බැරි වූ අය පිළිබඳ කතාය. දාරුචීරිය කියන ඒ කෙනෙක් ගැන එනවා බාහ්‍ය දාරුචීරිය ඔදබ්බ මල්ල පුත්ත කුකුසාති රජ ඒ එහෙම අය ප්‍රකාශක බුද්ධ ශාසනයෙහිදී උන්වහන්සේගේ ශාසනය ප්‍රකාශක බුද්ධ ශාසනය අවසන් වීගෙන යන කාලයේදී ශාසනය පවත්නා කාලයේදීම ඊයින් ලබාගත යුතු ප්‍රයෝජනය අර්ථය සිදු කර ගන්නට ඕනේ කියන බලාපොරොත්තුවෙන් භාවනා කිරීමට කන් දෙකට නැග්ග හත් දෙනෙකු පිළිබඳ කතාවක්. ඒ ඒ පළ ප්‍රධාන සංඝස්තකරයෝ එක දවසකින්ම කර්මස්ථානය වඩලා දියුණු කරලා රහත් වුණා. ඊළඟට තව නම අනාගාමී. ඉතිරි පස් දෙනාම මාර්ගඵල අධිගමයකට පැමිණෙන්නේ නැතුව ඒ ආහාර නැති කමින්ම එහිදීම ඒ කන්ද කන්දෙහිදීම නිය පරලෝකය. දොස් දෙව්ලොව උපන්. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවත්නා කාලේ වුන් ඒ ඒ ස්ථානවලදී උපන්නා. එනි කෙනෙක් තමයි උගබ්බමල්ල පුත්ත පුකුසාති රජ තව කෙනෙක් කුමාර කාශ්‍යප කියන නමින් උපන් තව කෙනෙක් ඔම බාහිය සාමචීවිය කෙනෙක්. එහෙම දක්වනවා. දැන් ඒ පෙර තින් කරපු අය දාර්ශීරිය පිළිබඳ කතාව මේ පිටුතුන් දන්නවා. බුදුරජාණන් වහන්සේ ජන පණිවිඩය තමන්ට හිතවත් දෙවියෙකු වෙතින් දැනගන්න ලැබිලා ඒ බුද්ධ කියන නම ඇසු නිසා තමන් ඉන්න ස්ථානයේ සිට මහ දුර කතරක් ගෙවාගෙන බුදුරජාණන් වහන්සේව බැහැ දකින්නට ආවා. එනකොටත් බුදුරජාණන් වහන්සේ විහාරයෙන් පිටතට වැඩලා පින්දපාතේ ඉවද. මේ හාමුදුරුවන්ගෙන් අහලා දැනගෙන උන්වහන්සේ වැඩි පැත්ත ඒ පැත්තට යන්න කියලා. අතරමඟදී බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේ වෙතට ගොස් වැඳලා ඉල්ලීමක් කළා. ස්වාමීනි මට ධර්මීය දේශනා කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතනත්තාගේ හැටි දැකලා බොහෝ මහත් නොසන්සුන්කමකින් සිටින්නේ මහත් මේ වමනාව බොහොම වැඩි නිසා අධික වීරයෙකින් යුක්තව සිටින නිසා සිතේ ඇතිව තිබෙනවා මහත් චංචල බවක්. ඒ නිසා මොහුට දැන් ධර්මදේශනා කරන්න සුදුසු වෙලාවක් නොවේ. ඒ බව උන්වහන්සේ ප්‍රකාශ කළේ කොහොමද? මේ දැන් බණ කියන්නට සුදුසු අවස්ථාව නොවේ. මේ මාර්ගය. සෙන්දිරින් කීවේ ස්වාමීනි ඔබ වහන්සේගේ ජීවිතය පිළිබඳ නිශ්චයක් කරන්නට බෑ. ඒ වගේමයි මගේ ජීවිතය පිළිබඳ. ඒ නිසා මට ධර්මයක් දේශනා කරන්න. මගේ මට හිත සුව පිණිස පවක්. දෙවෙනි වරක් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. නැවතත් ඔහු ඉල්ලුවා. ඉල්ලා. ඉතින්දී ඔහුට බොහොම කෙටි ධර්ම දේශනයක් පැවැත්වුවා. තස්මාපිය තේ බාහිය එවං කිතබ්බං විච්ඡේ විද්‍යමත්තං බලිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති ඔය විදිහට කෙටි දේශනයක් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ දේශනේ ඇසූ පමණින් බාහිර දාරුචීරිය කියන ඒ පින්වතාට හැකි වුණා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ සතර මාර්ග සතර ඵලයන් පැමිණ සියලු දුක් වලින් නිදහස් වුණා. ඒ අර පෙර කළ පින් ඇති නිසා. පෙර ඒ විදිහේ පින් කළේ. ඒක රහත් වෙන බලාපොරොත්තුෙන් පින් කරලා තියෙනවා. විදර්ශනා භාවනාවයි වැඩි වෙන්නේ ඒ කංග මුදුනට ගිහින්. අන්න ඒ කර්මී දක්වන්නේ උද්දේශගත පුඤ්ඤතාවකි. එහෙම පින්කොට ඇති බව කෙනෙකුට බුද්ධ ශාසනයක් වුණ ගැතුණු කල්හි ඒ ශාසනයෙන් ඉමහත් ප්‍රයෝජන ලබා ගැනීමට තමා අතීතෙහි කරන ලද ඒ දින ඉවහල් වෙනවා. ඒ නිසා තමයි වර්තමානයේදී වුණා. අතීතයේ පින් කර තිබුණු හේතුවෙන් බොහෝ විට බොහෝ දෙනෙකු මේ කාම සම්පත් විනිවිද සිටියා. සිටින අතර ඔවුන්ට ඔවුන්ගේ සිත බොහෝ විට නෛෂ්ක්‍රම්‍ය පැත්තට හැරි මේ ඔක්කොම අත්හැරලා ගිහින් පැවිද්ද පවා ලබනවා. ඒ ඒ විදිහේ අතීතයේ කරපු පින් නොඑක් අයුරින් කෙනෙකුට මේ ජීවිතයේදී උපකාර පිණිස පවතිනවා. තමාගේ දියුණුවට එය මහත් හේතුවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පදාලා පුබ්බේකත පුඤ්ඤකායතං මංගල මුත්තමං අනික අත්ත සම්මා පනිදි තමා ගේ සිත නැත්නම් සමාව කියන එක. මෙතන සිතයි ප්‍රධාන වශයෙන් ගන්නට තියෙන සමාව මනාකොට පිහිටේ වීම සම්මාපණිදි කියන්නේ මනාකොට පිහිට වීම. ඒ කොහොමද පිහිටන්නේ? පිහිටවන්නේ. සමාම දුස්සීලනම්. සමා දුස්සීලනම් දුස්සීලවන්නේ Taman ප්‍රාණඝාත, අදත්තාදාන, කාමත්‍යාචාර, මුසාවාද, සුරාමේරය තවත් තිබෙන පිසුනාවාච පරුසාවාච සංකප්පලාප ඔය ආදී වශයෙන් තිබෙන පංච දුස්චරිත නැත්නම් දස අකුසල් කියන මේවායින් සියල්ලම හෝ යින් කීපයක් හෝ කරමින් සිටින කෙනෙක් නා කරන කෙනෙක් නා ඒ ඒ කරුමින් තමා දුස්සීලයි තමා සිල්වතෙක් නොවේ සතුන් මරනවා නම් තමන් මේ සතුන් මැරීමේ අකුසලයේ හේතුවෙන් තමන් ඒ කරුණින් දුස්සීලයි. තමන්ට ඒ සීලය නැහැ. තමන් ඒ ශරීරය නැත්නම් කය සංවර කරගෙන නැහැ. ප්‍රාණඝාතයෙන් වැළකීම් වශයෙන්. අනේ විදිහට එකිනෙක වැරදි වල නිමග්නව යෙදී සිටින අය ඒ ඒ වර්ග අනුව කලකන විට දුස්සීලයි. එහෙමනම් තමාගේ తত্ত্বය තමා තමාටම අවබෝධ කරගෙන ඒ කරන වැරදි වලින් වැළකී තමාව යහපතෙහි පිහිටවා ගන්නට ඕන. ඒක අත්ත සම්මා පණිවිඩය. ඒ වගේමයි තමා ශ්‍රද්ධාව නැති කෙනෙක්. ශ්‍රද්ධාව නැති කෙනෙක් නම් ඒ ශ්‍රද්ධාව නැතිවීමට හේතු කරුණු මොනවදයි කියලා බලන්න. මොකද තමා තුල ශ්‍රද්ධාව නැත්තේ. සමහර විට කෙනෙකු තුල ශ්‍රද්ධාව නොමැති වීමට හේතුව තමාම හිතන්නට පුළුවන් තමා ඥානවන්ත නිසායි. තමා ප්‍රඥාවන්තයි. ඒ නිසායි Tamanට මේ ශ්‍රද්ධාව නැති ඒක මෝඩ හැඟීම. ඒ ඥානවන්තයයි කියලා තමා හිතාගත්තට ඒ හිතන්නේම තමාගේ මෝඩකම. මොකද මෝඩකම බොහෝ විට අකුසල පක්ෂයේදී ක්‍රියා කරන්නේ ඥානය වගේමයි. මෝහය ක්‍රියා කරන්නේ ඥානය වගේ. ඒ නිසා ඒ මෝඩකමින් යුක්ත පුද්ගලයා තමා නිසා තමාගෙන්ම තමා රැවටෙනවා. තමා ඥානවන්තයෙක් කියලා. අන්න ඒක බොහෝ විට හේතු වෙනවා ශ්‍රද්ධාව නැතිවීමට. ඉතින් ශ්‍රද්ධාව අප දන්නවා ශ්‍රද්ධාව කියන්නේ කුමක්ද? ප්‍රධාන වශයෙන් අපි ආගමික වශයෙන් සැලකෙන විට බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්නත්‍රය තමයි ශ්‍රද්ධාවට අරමුණු වන්නේ. ශ්‍රද්ධා කියන එකෙන් දැක්වෙන්නේ ඇදහිීම, පිළිගැනීම, විශ්වාසය කියන එක. එතකොට පිළිගැනීම, ඇදහිීම, විශ්වාසය පිළිගත යුතු, ඇදහිය යුතු, විශ්වාස කළ යුතු දෙයක්ම පිළිබඳව විය යුතු. එහෙම නැත්නම් නොඇදහිය යුතු, නොපිළිගත යුතු විශ්වාස නොකළ යුතු දෙයක් හදනවා නම් පිළිගන්නවා නම් විශ්වාස කරනවා නම් ඒක ශ්‍රද්ධාව නෙවෙයි. ඒකයි තේරුම් ගත යුත්තේ ශ්‍රද්ධාව ගැන කියනකොට. ඒතර ශ්‍රද්ධාව නම් ඇදහිය යුතු දෙයක් අදහයි. පිළිගත යුතු දෙයක් පිළිගැනීම. එහෙම පිළිගත යුතු ඇදහිය යුතු දේ හැටියට සඳහන් වන්නේ රත්නත්‍රය කර්ම එහා කර්මඵලය කියන මේ දෙකක්. ඒවා ඇදහිය යුතු. ඒවා සත්‍යය. ඒ නිසා ඒවා ඇදහිය යුතු. පිළිගත යුතු. එහෙම නැතුව කෙනෙක් හිතනවා නම් මම යමක් පිළිගන්නට නම් මම ඒ දේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගන්නට ඕනේ කියලා ඒක කවදාවත් නුසුදු වෙන දෙයක්. ඒ මොකද අපගේ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ විශ්වාස කළ යුතුයි. එමත් නිසා වහන්සේ තමන් වහන්සේගේම නුවණින් ඒ සිව්සත් දහම් සර්වාකාරයෙන් දරවදාරා අන්‍යාගේ යහපත සඳහා ඒ ධර්මයේ දේශනා කරනවා. උන්වහන්සේ බෝධි සම්භාරයේ පුරණ කාලෙහි වත් අසත්‍යයක් ප්‍රකාශ කරලා නැහැ. බුදු වුණාට පසු උන්වහන්සේ කරන ලද යම් ප්‍රකාශයක් තියෙනවා ඒ බව උන්වහන්සේම වදාරා තිබෙනවා උන්වහන්සේ බුද්ධත්වයට පැමිණ වදාළ තැන් සිට උන්වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ දිනය දක්වා අවස්ථාව දක්වා යම් දෙයක් වදාළේ නම් ඒ දේ එසේම වනවයි ඒක වෙනස් වන්නේ නැtei. අන්න එහෙම සාස්ත්‍රුවන් සාස්ත්‍රුවරයන් වහන්සේ නමක් තමා බුදුරජාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේව පිළිගන්නා අප. උන්වහන්සේගේ ධර්මයේ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා කියන මේ ඉතිරි රත්න දෙකද අපි පිළිගන්න විශ්වාස කරන අදහස. එහෙම කාහට හරි ඒ බඳු ශ්‍රද්ධාවක් නැත්නම් ඒ ශ්‍රද්ධාව නැති කාරණය තම තමාම හිතාගෙන ඒ ඒ නැතිකම ශ්‍රද්ධාව නැතිවීමට හේතු වූ කරුණු තමා ධර්මානුකූලව දුරු කරගන්න ඕනේ. සලකා බලා දුරු කරගන්න. දුරුකොට තමා ශ්‍රද්ධාවෙහි පිහිටන්නට. ශ්‍රද්ධාව නැති එක්කෙනා ශ්‍රද්ධාවෙහි පිහිටන්නට. ඒ වගේම තමා මසුරුණා. මසුරුණා කියන්නේ තමා සතු කිසිවක් අන්‍යයන්ගේ යහපත සඳහා දෙන්නට සිත නොනමන බවකින් යුක්ත කෙනෙකු නම් ඒ ගතිය තමාට හිතේ පිණිස සැපයේ පිණිස යහපත පිණිස දෙලෝ දිනුව පිණිස පවත්නා දෙයක් නොවේය කියලා සලකාගෙන ඒ මසුරුකම දුරු කර ගන්නට. සමහරෙක් ස්වල්පයක්වත් දෙන්නේ නැහැ. ටිකක්වත් දෙන්නේ. අන්‍යයන්ට. අන්‍යයන්ගේ යහපත සඳහා. ඒ එහෙම අය ඉස්සරත් සිටියා දැනුත් සිටිනවා. අපි මත්කුණ්ඩලී කතාව ගැන එහෙම දන්නවා. ඒ අදින්න කුබ්බක පිළිබඳ කතා ඒ වගේ අදින්න කුබ්බකයන් වර්තමාන ලෝකෙහි සිටිනවා. Tamanට කොයිතරම් තිබුණත් දෙන්නේ නැහැ. කොයිතරම් අන්‍යයන්ගේ දුක දැක්කත් දෙන්නේ නැහැ. අන්‍යයන්ගේ ඒ සීලාදී ගුණ පිළිබඳව සලකාගෙන වුවත් දෙන්නේ නැහැ. එහෙම නොදෙන අයත් ඉන්නවා මසුරු කම නිසා. අන්න එහෙම මසුරු කමින් මසුරු මලින් යුක්ත කෙනෙකු නම් තමයි මේ මසුරු කම දුරු කර ගැනීම සඳහා තමා ත්‍යාග සම්පත්තියෙන් ත්‍යාග සම්පදා ඒ ත්‍යාග සම්පත්තියේ තමාව පිහිටවා ගන්නට. මෙන්න මේ විදිහට ඒ එකිනෙකක් පිළිබඳව සලකා තමා තමා තුල පවත්නා වූ ඒ නරක පැත්ත දුරු කරගෙන යහපතෙහි පිහිටුවා ගැනීම තමයි අත්ත සම්මා පණිවිඩය. එය දෙලොව දියුණුවටම හේතු වන කරුණක් බව උන්වහන්සේ වදාළා. ඒකයි මේ ගාථා දෙන් දැක්වෙන අතිරූපදේශ වාසෝච උබ්බේචකත පුඤ්ඤතා අත්ථ සම්මාපණි ඒතං මංගලම් තමයි ඊළඟට එන ගාථාව තමයි බාහු සච්ඡං සික්ඛංච විනයෝච සුසික්ඛිතෝ සුභාපිතාචයා වාචා ඒතං මංගලම් තමයි බාහු සච්ඡය කියන්නේ බහුශෘත භාවයයි ශිල්පෙහි කීවේ තමන් අතින් කරන යම හත් කෝසල්ලන් කියන හතේ දක්ෂතාව යම් ශිල්පයක් බඩු ශිල්ප ආදී වශයෙන් තිබෙන මේ බඳු දෙයක් කිරීම ඒ විනය විනය කීවේ කය වචන කියන මේ දෙක ඉක්මවා ගැනීම මේ කය වචන දෙකේ පවත්වන ඒ විනයෙන් සුසික්විතෝ තමාව මනාකොට ශික්ෂිත කර ගැනීම, හික්මවා ගැනීම. සුභාසිතේ කීවේ යහපත් වචන, හොඳ වචන කතා කිරීම. මෙන්න මේ කරුණු දෙලොව දියුණුවට හේතු වන කරුණු බව මහන්සේ වදා. ඉතින් බාහු සත්‍ය කියන තැන බාහු සත්‍ය කියන්නේ බොහෝ ඇසූ පිරු දැන් ඇති බව කියන එක. බහුසුත භාව. ඒ බහුසුතය විශේෂයෙන්ම ධර්මයේ පිළිබඳවයි සැලකිය යුතුයි. එමකද නොඑක් දේ පිළිබඳ බහුසුතත්වය ඇති කරගත්ත අයසිත. ඒ බහුසුතත්වය ඇති කරගත් පමණින් ඒ හැමදෙනාම හැමදෙනාම ලබාගත යුතු උගත්කමින් යුක්තයි කියා සැලකන්නට බෑ. බුදුරජාණන් වහන්සේ බෞද්ධ කියන එක වදාරා පිළිෙන්නේ කොහොමද? ඉද භික්කවේ අරිය ශාවකෝ බහුසුතෝ හෝති සුතධරෝ සුත සම්නිච්චයෝ යාසා වාචා ආදි කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසාන කල්යාණා සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං භක්මචර්යං අභිවදಂತಿ තථා රූපාස්ස ධම්මා සුතා ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා විද්‍යා සුප්පටි විද්ධා මේ විදිහටයි මහන්සේ බහුසුත්ත්වයේ දේශනා මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකතම බහුසුත වේ බහුසුතෝ සුත ධරෝ ඒ අසු ධර්මය අසු දේ ධර්ම කෙනෙක් සුත සම්නිච්ඡයෝ ඒවා රැස් කරගත්ත කෙනෙක් වේ යාසා වාචා ආදි කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසාම කල්යාණා යම් වචනයක් යම් දේශනයක් මුල යහපත්ද නැද යහපත්ද අග යහපත්ද තථා රූපාප ධම්මා සුතා. එබඳු ධර්මය ඇසු කෙනෙක් වේ. දතා බැරි කෙනෙක් වේ. සුතා දතා වචසා ಪರಿචිතා. වචනෙන් පුරුදු කරන ලබ්ධ කෙනෙක්. මනසානුපෙක්ඛිතා සිතින් නැවත නැවත සලකා බලන ලබ කෙනෙක්. විද්‍යා කුප්පටි විද්ධා සමාජයේ නුවණින් මනාකොට පිළිවිද මේ පිළිවිද දැන එක්ගත්ත කෙනෙක් ඒ හොඳට හොඳටම අවබෝධ කරගත්ත කෙනෙක් ඒ විදිහටයි බහුසුරු තත්වයේ බුදුරජාණන් වහන්සේ වදා. අන්න එහෙම භාව සත්‍ය බවක් කෙනෙකුට තියෙනවා. ඒ තැනත්තා පිළිබඳව ඒක ඔහුට මංගල කාරණයක් වන්නේ කෙසේද කියලා අපි හිතන්නට. බහුසුරු තත්වයේ යමෙකුට තිබේ නම් ඒ තිබෙන තැනත්තාට ලෝකයේ කොයිතරම් ආපදා ඉදිරිපත් මොනතරම් කරදර හිරිහැර තමන් වෙතට පැමුණා තමා දැන පිළෙන මේ ධර්මය නිසා තමන්ට මහත් සැනසෙල්ලක් ඒ අවස්ථාවේදී ඇති කරගන්නට පුළුවන් ඒ <clears throat> ඒ ඒ වගේම තමාගේ සිතෙහි මහා කලඟුණු බවක් නොසන්සුන් බව බව යම් කරුණක් නිසා ඇතිවෙතොත් තමා දැන සිටින ධර්මය උපයෝගී කරගෙන ඒ ඒ නොසන්සුන්කම ඒ තමාට නිදෙන්නට පුළුවන් ඕනෑම දෙයක් ධර්මයේ දැන සිටීම ඒකට කාරණා. අපි දන්නවානේ අපේ හිත ප්‍රත්‍යඥ සිට මෙරු කොහොම වෙනස් වෙන සුළු නපුරට ඇදෙන ස්වභාවය ඇති සිත. ඒ සිතෙහි වරින් වර නොඑක් විදිහේ කාම කෝපාදී ඒ ක්ලේශ ධර්ම ඇති වෙන්නට ඉඩ තිබෙනවා. ඒබඳු අවස්ථාවලදී තමා දැන තිබෙන ධර්මය තමාට මහත් උපකාරීව සිටිනවා. ඒ ඇති වුණු බාල ධර්මයේ නරක ධර්මයේ තමාගේ సంతානෙන් ඉවත් කරගන්න. කොටින් කියනවා නම් අකුසලයන් දුරු කර ගැනීමටත් කුසල් ඇති කර ගැනීමටත් තමා ඒ දැන පිළෙන ධර්මය තමාට උපකාර වෙනවා. ඒ නිසා බාහු සත්‍ය බව බුදුරජාණන් වහන්සේ වදාරනවා මංගල කාරණයක් හැටියට. ඒකට දේශනාවකය දැක්වෙනවා සුත්තවාචකෝ භික්කවේ අරිය ශාවක අකුසලං පජහ කුසලං භාවේති සාවජ්ජං පජහති අනවජ්ජං භාවේති සුද්ධං අත්තානං පරිහරති ඒ තේරුම මහණෙනි ඇසූ පිරූ තැන් නැති ජන බණ දහම් උගත් ආර්ය ශ්‍රාවකකම අකුසලං පජහති. අකුසලයේ දුරු කරයි. කුසලං භාවේති. කුසලයේ වඩයි. සාවජ්ජං පජහති. වැරදි දේ අත්තරි දුරු කරයි. අනවජ්ජං භාවේති. නිවැරදි දේ වඩයි. දියුණු කරයි. සුද්ධ මත්තානං පරිහරති. තමාගේ ආත්ම භාවය කියන්නේ තමා ජීවත් වන කාලය තුළ තමාගේ කය වචන සිත කියන මේ ద్వාරත්‍රය පිරිසුදු කරගෙන වාසය කරයි. ඒ කියන්නේ ඊයින් සිදුවන වැරදි වලින් වැළකී යහපතෙහි යෙදී වාසය කරයි. ඒට තමාට හේතු වූයේ කුමක්ද? උපකාර වූයේ කුමක්ද? තමා දැන සිටින ධර්මය, සමාජයේ ශ්‍රුතවත් බව. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාරනවා දතානං ධම්මානං අත්තං උපරික්ඛති. වෙනන වහන්සේන වදාරනවා බණ ධම් ධර්මය අසා අසා දැනගෙන සිටින තැනැත්තා <clears throat> එහි අර්ථ ආදිය නැවත නැවත සලකා බලයි උපපරික්ඛය. එහෙම සලකා බැලූ තැනැත්තා ධම්මා විඥානං කමං ඒ ධර්මයේ පිළිබඳ තමා ශ්‍රද්ධාවෙන් හිතන. ධම්ම නිඥානක්ඛන්තියා සති ඡන්தோ ජායති. එහෙම ශ්‍රද්ධාවෙන් පිහිටි තැනැත්තේ මේ ධර්මයට අනුව පිළිපැදීම සඳහා සමාජයේ කැමැත්ත ඇති කරගන්න. කැමැත්ත උට උපදී. ඡන්ද ජාප උත්සාහ. ඒ කැමැත්ත ඇති වූ තැනැත්තේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා යම් පිළිවෙතක යෙදිය යුතු නම් මේ පිළිවෙතෙහි යෙදීම වශයෙන් උත්සාහවත් උත්සාහන්තෝ තුලයති තුලයන්තෝ පදහති පදහන්තෝ කායේන චේව පරමත්ත සත්‍යං සච්චිකරෝති පඤ්ඤායත අතිවිජ්ජ පස්සති ඉතින් මේ විදිහට දක්වන්නේ මේ පිළිවෙල අසා දැනගත් කල්හි එතනත්තාට ඒ නැවත නැවත අත්තාදිය මෙනෙහි කොට දැලීමේ තමා කල යුත්තේ කුමක්ද හල යුත්තේ කුමක්ද කියන එක තමාටම වැටහෙනවා. එහෙම වැටුණාම තමා කල යුතු දෙහි යෙදෙනවා. නොකල යුතු දේ අත්හැර. ඒ කල යුතු දේ වශයෙන් කොටින් දක්වන්නට තිබෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ තුන. තමා කය වචන දෙකේ සංවරය ඇති කර ගැනීමෙන් සිල්වත් වන සිතට ඕනෑතරම් අරමුණුගෙන ක්ලේශ ධර්ම වලට සිතට ඇතුළු වීමට ඉඩ නොලැබෙන පරිදි සිත සමාධිමත් කරගන්නවා ඒ වගේම නැවත නැවත මේ සංසාර ගමන සිදු කිරීමට නැත්නම් සංසාර ගමන සිදුවීමට හේතු භූතව පවත්න අවිද්‍යා ආදී ප්‍රධාන කොට ඇති ක්ලේශ ධර්ම සහමුලින් නැති කර ගැනීම සඳහා ප්‍රඥා භාවනාවක වේද. එහෙම කරන්නට බෑ කාගේ වුවද සිත නැවෙන්නේ කොහොමද? මේ ඇසීම නිසා. ඇසීම නිසා. ඒ නිසායි ඇසීම බොහොම වර්ණනා කරන්නේ. මීට කලිනුත් මාමේ පිනතුට කියා තිබෙනවා සුසුසාසුත වද්ධනී සුතං පඤ්ඤාය වද්ධනං පඤ්ඤාය අත්සං ජානාති ඥාතෝ අත්ථෝ සුඛවහෝ එයින් කියදෙන්නේ සුසුසාසුත වද්ධනී හොඳට ඇහුම්කන් දී අසාගෙන සිටීම නිසා කෙනෙකු ඒ ඇසීමෙන් දැනග ඇති කරගන්නා දැනුම වර්ධනය කරගන්න එහෙම වර්ධනය කරගත් දැනත්තා හත එය හේතු වෙනවා ප්‍රඥා වර්ධනයට. සුතං පඤ්ඤාය වර්ධන. නුවණ වැඩෙන්නටද ඒ කාරණේද. ඒ ප්‍රඥාව තමා තමාට අර්ථය දක්වන්නේ. පඤ්ඤාය අර්ථං ඥාන. මේක ඉතා වැදගත්. ඒ ප්‍රඥාවෙන් තමා අර්ථය අර්ථය කියන එකෙන් එතන වචනයක තියෙන අර්ථය ගැන පමණක් නෙවෙයි කියන්නේ අත්ථ කියන එකෙන් දැක් වෙනවා දියුණුව කියන එක. සමාත සමාගයේ දියුණුව අත්ථං. ඒ අර්ථය නොඑක ආකාරයෙන් බෙදා පෙන්වන්නට පුළුවන්. දැන් ගිහියෙකු වශයෙන් සැලකෙන විට ගිහියන් ගිහියෙකු විසින් ලැබිය යුතු දියුණුව ගිහි අර්ථය. පැවිද්දෙකු විසින් ලැබිය යුතු අර්ථය පැවිදි අර්ථය. මෙලොව වශයෙන් ලැබිය යුතු අර්ථය මෙලොව අර්ථය. ඉහලෝකාර්ථය. පරලෝ වශයෙන් ලැබිය යුතු අර්ථය පරලෝකාර්ථය. ඔය විදිහට අර්ථය නොඑක ආකාරයෙන් දක්වනවා. ඒ කවරක් වුවද, කවර අර්ථයක් වුවද තමා සිදු කරගන්නට පුළුවන් වන්නේ තමා ඥානවන්ත නම්, නුවණ ඇති කෙනෙක් නම්. ඒ නිසා තමයි පඤ්ඤාය අර්ථං ඥානං. ඉතින් මේ අර්ථය දැනගන්නා තැනැත්තා අනර්ථය කියන්නේ මොනවද කියලා දැනගන්නවා. එමකොට තමාට තමාගේ යහපත පිණිස පවත්නා දේ කවරක්දයි දැනගන්නා තැනැත්තා අයහපත පිණිස පවත්නා දේද මොනවා මොනවාදයි දැනගන්න. එතකොට අයහපත පිණිස පවත්නා දේ ඔහු අත්හරි. යහපත පිණිස පවත්නා දේ ළඟා කරගන්නවා නැත්නම් ඒවායි යෙදෙනවා. පඤ්ඤා අත්ං ඥානා. ඒ නිසා ඥාතෝ අත්ථෝ සුඛවකෝ ඥාතෝ අත්ථෝ අර්ථය දැනගත්තා දැනගත්ත තැනත්තා කරා සුඛ ආවහෝ සුඛාවහෝ කියන්නේ සැපය එළඹේ සැපේ පැමිණේ සැපේ ළඟාවි. ඒතකොට සැප ලැබීම කාගේ බලාපොරොත්තු? සැපයටනේ කවුරුත් මහන්සි වන්නේ. ව්‍යාපාරා සබ්බ භූතානං සුඛත්ථාය විධීයරේ සුඛංචන විනා ධම්මං තත්මා ධම්මං කරෝ භව ව්‍යාපාරා සබ්බ භූතානං සියලුම සත්වයන්ගේ උත්සාහය දැක සඳහාය. ව්‍යාපාරාසබ්බ භූතාං සුඛප්පාය විධියරේ සුඛං ච න විනා ධම්මං ධර්මයෙන් තොරව නම් සැපයක් නැත්තේය. තස්මා ධම්මං කරෝ භව. නිසා ධර්මයේ තත්පරව ධර්මයේ යෙදී වාසය කරව. කාහටද ඒක දැනගන්නට ලැබෙන්නේ? ධර්මය අසන තැනස්ථාපනක වෙන කාටද? සමහරෙකු ධර්මය අසංග කැමති නැහැ. ධර්මය අසංග කැමති නැහැ. මොකද ධර්මය ඇසුවොත් එහෙම මේ අර්ථානර්ථ දෙක දැනගන්න. ඒක Tamanට මහා කරදරයක්. ඒ නිසා Tamanගේ සිතේ සිතෙන්දි පරිදි ක්‍රියා කිරීමට බණ දැන ගැනීම බාධාවක් වෙනවා. ඒ නිසා සමහරු බණ අහන්නෙම නැහැ. අහන්නෙම නැහැ. බණපොත් කියවන්නෙම නැහැ. වෙන ඒවා කියවන. ඒවා කියවනවා මොකද ඒවයින් Tamanට ප්‍රයෝජන තිබෙනවායි කියලා යොමු සලකන්නේ ධර්මයෙන් ප්‍රයෝජනයක් නැති හැටියට. ඉතින් ඒක අපි කාකරේ හරි මේ අමනාපයක් එහෙම ඇති කරගන්නට කාරණයක් නෙවෙයි. අපිට තිබෙන්නට ඕන ඕන් කෙරෙහි විදිහට අනුකම්පාවක්. මොකද මේ ලබා තිබෙන මිනිස් බව බව ඒ වගේම ලබා තිබෙන මේ මේ උතුම් ධර්මය පිළිබඳ ඇති උසස් ඔවුන්ට නොවැටෙන ඒක ගැන අප ඔවුන් කෙරෙහි අනුකම්පාව දක්වන්නට ඔවුන්ට යවා අපිට පුළුවන් නම් කියා දෙන්න උත්සාහ කළ යුතුයි කියා දෙන්නට එහෙම ගන්නට ඕන මේ පැත්තට ඒ අපට කරන කරගන්නා යහපතක් වශයෙන් සලකාගෙන නෙවෙයි ඔවුන්ට කරන යහපතක් සිතවත් බව ඔවුන්ට ලබා දෙන්නට එහෙම ඒ නිසා තමයි සමහර කෙනෙක් උන්ට අසා සිටින බණ නැත්නම් ධර්මය ඒ ධර්මය අසා සිටින කාලය වශයෙන් ගත්තම පැයක් වුවම් ඒ පැය මුළුල්ලෙහිම අසා සිටි සියලුම කරුණ Tamanට Tamanගේ සිතට නොවැදුනා නොවැදුනා ඇතැම් විට ඒ පැය මුළුල්ලෙහි කරන ලද ඒ දේශනය තුලදී කියවුණු එක වචනයක් සමහරුන්ට ප්‍රයෝජනවත් වෙලා සමහරකි ජීවිත එහෙම පිටින්ම වෙනස් වෙලා තිබෙනවා. එක වචනයකින්. ඒ නිසා ඇසීම ඉතාම වැඩදායක එකක්. ය හොඳ ධර්මය ධර්ම ධර්මය නම් හොඳයි. ඒ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය කවුරු හරිම අසනවා නම් එයින් Tamanට යහපතක්මයි සිදුවන්නේ. ඒ නිසා ඒ බාහුව සත්‍ය බව කියන එක ඇති කර ගැනීම මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළා. සමාජයේ හත්ත කෝසල්ලම් කියලා දක්වන්නේ සිප්පන් කියන එක මේ අගාരിക අනගාരിക වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වනවා. අගාരിക සිප්ප අනගාരിക සිප්ප. ඒ සිප්පය කොටස් දෙකකට අගාരിക කියන්නේ ගිහි ගෙදරක වාසය කරන අයෙකු විසින් දත යුතු සිල්ප. අනගාരികය කියන්නේ ගිහිගේ අත්කල අනගාരിക කෙනෙකු විසින් දත යුතු ශිල්ප. එදින ඒ අගාരിക ශිල්ප හැටියට අකුසලයෙන් වැළකීම. ඒ කියන්නේ අකුසල් සිදු කරන ශිල්ප නෙවෙයි. අකුසලයෙන් වැළකුණු ඒ හස්ත කර්මාන්ත අත් වැඩ අතින් කෙරෙන දේ එහෙම තියෙනවා. දැන් මේ ප්‍රාණඝාතයක් එහෙම කරන දෙයක් වෙතොත් ඒක කවුසුදු වෙන වැඩක්. එහෙම වැඩ ගන්නෙ නෑ මෙතන. එහෙම නැති මෙතන අටුවාවේ නම් කියනවා මණිකාර ස්වර්ණකාර කම්මාදීස. ඈ මණිකාර ස්වර්ණකාර කම්මාදි කියන්නේ මණික් කැපීම. රත් රං කර්මාන්තේ ආදී එවැනි කර්මාන්ත. තං ඉද ලෝකත්‍රාවහමතු මංගල. එය මෙලොව අර්ථය සිදු කරන දෙයක් බැවින් මංගලයි. ඒ කියන්නේ මෙලොව තමාගේ ජීවිකා වෘත්තිය සිදු කර ගැනීමට ධාර්මික පිළියතක් වැඩ පිළිවෙලක්. ඒ නිසා ඒක මංගලයක්. දියුණුවට හේතු වන කරුණක් කියලා. ඉතින් අනගාരിക ශිල්පයේ කිව්වේ වික්ෂුන් වහන්සේ පිළිබඳ තමයි ඒවා වහන්සේ විසින් චීවර ਵਿਚාරණ පිප්පන සිබ්බනාදි සමන පරික්කාරාදි සංකරණ. භික්ෂුන් වහන්සේ විසින් දත යුතු ශිල්ප. ඒ තමයි උන්වහන්සේගේ සිවුර හරිගස්වා ගන්න හැටි, කපන හැටි, මේ මහාන හැටි, පඳු කෝණ හැටි ඒවා පිළිබඳව ඒ දැන ගැනීම. ඒ ඒ සමන පරික්කාරාදි සංකරණ. ශ්‍රමණ පරිස්කාර සකස් කර ගැනීම පිළිබඳ වූ ශිල්පය. ඉතින් ඒවා ගැනීම මංගල කාරණයක් හැටියට දක්වනවා. ඒ තමාට අනුන්ට යහපතක් ඒන් සිදු කර දෙන්නට පුළුවන්. ඒ දන්නා භික්ෂුන් වහන්සේට පුළුවන් අන්යන්ට උපකාර කරන්නට. ඒක කපල මහල දීන්නේ. ඒක සමාජයේ දියුණුවට හා අන්‍යයන්ගේ දියුණුවට, මෙලොව දියුණුවට, පරලොව දියුණුවට හේතු වන කරුණක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට විනයෝච සුසික්ඛිතෝ ඒ විනයක් තිබෙනවා අගාരിക විනය අනගාരിക විනය කියලා දෙවදාරය. අගාരിക විනය ගිහියෙකු විසින් ඒ ගිහියෙකු පිළිබඳවයි දක්වන්නේ අනගාരിക විනය වික්ෂුන් වහන්සේලා. අගාരിക විනය නම් දස කුසල කම්ම පත විරමණ. ඒකයි දස අකුසල දස අකුසල කම්ම පත විරමණ. දස අකුසල් අප දන්නවා. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමීත්‍යාචාරය, බොරු කීම, කේලාම් කීම, පක්ෂ වචන කීම, හිස් වචන කතා කිරීම, අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන මේ දස අකුසල කර්ම පත. ඒ දස අකුසල කර්ම පතෙන් වැළකීම මෙතන දක්වනවා විනය කියලා. එතකොට දස අකුසල කර්මපතෙන් යමෙකු වැළකී සිටිනවා නම් යම් දිහියෙකු වැළකී සිටිනවා නම් හෙතෙම විනයක් ඇති කෙනෙක්. විනයක් ඇති කෙනෙක්. සෝ තත්ත අසංකිලේසා අසංකිලේසා පජ්ජනේන ආචාර ගුණ වවත්තාමේන ච සුසික්ඛිතෝ උභය ලෝකහිත සුඛාවහනතෝ මංගලං කියනවා ඒ ඒ තැනත්තා ඒ කිලෙස් කියන්නේ සිත කිලුටු කරන ධර්මවලට නොවේති. ඒ ආචාර ගුණ තමා තුළ ඇති කරගත යුතු හොඳ ගුණයන්ගේ ගුණ වෙන් කරගෙන ඒ ගුණයන්හි මනාකොට හික්මුණු කෙනෙකු බැරි. උබල ලෝක හිත සුඛාවක්. මෙලොව පරලොව කියන දෙලොවටම හිත කර සැප එළවෙන. එයි ඒ තනත්තා කරා එය මංගල කාරණිකයි. තේරෙනවනේ. දැන් තමා දස අකුසල් කරන්නේ නැත්නම්. ඒ දස දස අකුසල් කිරීම නිසා මෙලොවදී Tamanට පැමිණෙන යම්තා උපද්‍රව හරදර හිරිහැර තිබෙනවා නම් ඒ වයින්ද වැලකී සිටින කෙනෙක් ඒවා තමා කරා ඉන්නේ නැහැ. Taman මේ අකුසලයන්ගෙන් වැලකී සිටින නිසා. ඒ වගේම පරලෝක වශයෙන් කොයිතරම් භයානක විපාක දෙන්න වෙනවයි කියලා දක්වනවා. නිර්යාදී සතරාපා දුක්වලට භාජන වන්නට සිදු වෙනවා. ඒකට පැමිණෙන්නේ නැහැ මොහු තමා මනාකොට ඉක්මවා ගත්ත කෙනෙකු බැවින්. ඒ නිසා ඒ විනය එහි මනාකොට හික්මීම මංගල කාරණයක්. දෙලෝ වැඩ සිදු කර දෙන දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් වික්ෂුන් වහන්සේ ගැන නම් කියනවා සත්තාපට්ඨිකන්ද කියලා. ආපත් ස්කන්ධ දක්වම පාරාජික සංඝාදිශේෂ ආදි වශයෙන් එන ඒ වායින් වෙන්ව තමා මනාකොට සීවත්ව සිටීම. චතුපාරිශුද්ධ සීලය කියන එක තමා අනගාരിക විනය කියලා දක්වන්නේ. <clears throat> ඊළඟට සුභාසිතාච ජාවාච. දැන් මේකයි තා වැදගත්. වන්නේ මේ සාමාන්‍යයෙන් ජීවත් වන හැමදෙනාටම තිබෙන ශක්තියක් නෙවෙයි මේ කතා කිරිය කළ හැකි බව. කතා කිරීමේ ශක්තිය. එය මේ අපට පෙනෙන පෙනෙන්නට තිබෙන සත්වයන් අතර මිනිසාට පමණක් තිබෙන ශක්තිය. කතා කිරීමේ හැකියාව. එදින් ඒ කතා කිරීමේ හැකියාව තිබෙන මිනිසා ඒ කතාව යොදා යොදිය යුත්තේ යොදාගත යුත්තේ තමාටත් අනුන්ටත් යහපත සිදු කර දීම සඳහා විභාග වන දෙයක් කතා කිරීමට මිස තමාට සහ අනුන්ට අයහපත පිණිස පවත්නා කතා කිරීමට නොවේ. ඒ නිසා මේ සුභාසිතාච යාවාචා කියන එක බොහොම සැලකීමයි. සුභාසිතේ කියන්නේ මොනවද? සුභාසිතං උත්තම මාහුසන්තෝ සුභාසිතය උතුම්යේ කියලා ඒ සාන්ත වූ සිත් ඇති බුද්ධාදී උතුමන් ප්‍රකාශ කරනවා ධම්මං භනේ නා ධම්මං සංගුතියං ධර්මයක්ම කතා කළ යුතුයි අධර්මයක් නෙවෙයි හොඳ දෙයක්ම කතා කළ යුතුයි නරක දෙයක් නෙවෙයි පියං භනේ නා පියං සංසතියං ඒ වගේම ප්‍රිය දෙයක් ප්‍රිය විදිහට කතා කළ යුතුයි. අප්‍රිය විදිහට නෙවෙයි. ඒ වගේම සත්‍යං භනේ නාලිකං ඇත්ත කතා කළ යුතුයි බොරු නොකිය යුතුයි. දොර කතා කරන වචනය ප්‍රිය වචනයක් වෙනවා. මොකද ඒක අමාරුවක් නෑ. දැන් කොයිතරම් තත්වයක සිටින කෙනෙකු වත් කාගෙන්වත් අප්‍රිය වචනයක් අහන්නට කැමති නැහැ. එහෙම එකක් වෙනවානේ මීට කලින් මා දවසක කීවේ මන්දි විශාල ජාතකයේනේ ඒ ඒ ජාතකයේ ගැන කීවේ ඒ නරක කතාවකට හිත දූෂ්‍ය වෙන හිතට පීඩාවක් වෙන විදිහේ කතාවක් හතන්නට කවුරුවත් කැමති නැහැ ඒ නිසා ප්‍රිය වචනයෙන් කතා කිරීම පුරුදු වන්නට ඕනේ. කියන්න. වගේම ධර්මයක් කියන්නට ඕනේ. අධර්මයක් නෙවෙයි. මොකද අධර්මය ලෝකෙහි තිබෙනවා. අධර්මයකුත් තිබෙනවා ලෝකෙහි. නමුත් ඒ අධර්මය අන්‍යයන්ගේ යහපත පිණිස කාගේවත් යහපත පිණිස පවත්නා එකක් නෙවෙයි. ඒ නිසා ධර්මයක් හොඳ දෙයක් කියන්න. ඇත්තක්ම කතා කරන්න. ඉතින් අප දන්නවා අපට කතා කිරීමට තිබෙන කතා කළ යුතුව තිබෙන්නේ මොනවද කියලා. දන්නවනේ බොරු නොකිය යුතුයි, කේලාම් නොකිය යුතුයි, හර්ෂ වචන නොකිය යුතුයි, හිස් වචන කතා නොකළ යුතුයි. මෙන්න මේ හතරට නොවැටෙන විදිහට අපිට කතා කළ හැකියි. ඉතින් අපි කරන කතාව අන්‍යයන්ගේ සිත පාරන දෙයක් විය යුතු නැහැ. ඒ වගේම බොරුවක් විය යුතු නැහැ. අන්‍යයන් බෙහෙද කරන්නක් විය යුතු නැහැ. කාටවත් වැඩක් නැති කතාවක් විය යුතුද නැහැ. මෙන්න මේ හතරෙන් වැළකුණු කතාව හොඳ කතාවක්. එහෙම කතා කිරීම සුභාසිතයි. ඒ සුභාසිත වදාරන උතුමන් අතර කවුද ශ්‍රේෂ්ඨ? බුදුරජාණන් වහන්සේමයි ශ්‍රේෂ්ඨ. ඒ කියන්නේ යම් බුද්ධෝ භාසති වාචං කේමං නිබ්බාන පත්‍ත්‍ය දුක්ඛසම්ප ක්‍රියාය සාවේ වාචාන මුත්තම මුත්තමා කෙලෙන්නේ බුදුරජාණන් වහන්සේ යම් වචනයක් දේශනා කරනවා නම් ඒ කේමං නිබ්බාන පත්‍ත්‍ය ඒ දේශනය නිර්වාණයට පැමිණීම පිණිස හේතු වන වචනේකි ඒ වගේම එය දුක්ඛං සම්පක්‍රියාය දුක් කෙලවර කරවීම සඳහා ඉවහල් වන වචනයකි. ඒ වචනය සාවේ වාචා නමුත්තමා වචන අතර අතර උතුම්ම වචනය වනුයේ ඒ බුදුරජාණන් වහන්සේගේ වචනය. ඉතින් අන්නේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කර වහන්සේගේ ධර්මයේ පිළිගන්නා අප විසින් උන්වහන්සේ මංගල කාරණයක් ලෙස වදාරන ලද සුභාසිතාචයාවාචායතං මංගල මුත්තමන් කියන මෙය බොහොම සිතට ගත යුතු එක. ඒ නිසා කතා කරන්නට ලැබෙන හැම මොහොතකදීම මතක තබා ගත යුතුයි මෙය සුභාසිතාචයාවාචා කියන. දැන් අපි කතා කරන අපේ යාළුවන් මිතුරන් හමු වුණාම කතා කරනවා යම් යම් ස්ථානවලදී කතා කරනවා ඒ කතා කරන හැම මොහොතකදීම මේ වචනය බුදුරජාණන් වහන්සේගේ මේ දේශනය මතක් කරගන්නට ඕනේ. සුභාසිතාචයා වාචායතං මංගල උත්තම. එතකොට අපට පුළුවන් නොකිය යුතු දෙයින් වැළකී කිය යුතු දෙයක්ම කියන්න. ඉතින් මේ පින්නතුන් දන්නවා මේ වචනය කොයිතරම් මංගල කාරණයක්ද කියලා. බුදුරජාණන් වහන්සේගෙන් උන්වහන්සේගේ ශ්‍රාවකයන් දෙකෙන් බණ දහම් ඇසු යම් තරම් අය සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණ නිර්වාණය